මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්නතුනි අද දවසේදීත් ඒ සතියක් පාසා දින හතක් මුළුල්ලෙහි සිද්ධ කරන්නට ඒ සෑම සතියකම ඉරිදා දිනවලදී සිදු කරගෙන එනු ලබන ඒ ප ဋ ාණ ධර්ම සජ්ජායනාව සඳහායි කවුරුත් මේ වෙලාවේ සම්බන්ධ වෙලා ඉන්නේ ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ මහා උතුම් ධර්මස්කන්ධය 84000ක් ධර්මස්කන්ධයේහි අතිගම්භීර ධර්ම කොටහසයක් වන ඒ සමන්තපත්ඨාන මහා ප්‍රකරණය තුල ඇතුළත් සූවිසි ප්‍රත්‍ය ධර්මයන් පිළිබඳව තමයි අපි මේ විදිහට සජ්ජායනා කරන්නේ. ඒ උත්තරීතර ධර්මයේ පිළිබඳව අවබෝධ කරගත්ත බුදුරජාණන් වහන්සේගේ උතුම් බුදුගුණ අනුස්මරණයක්ද සහිතවයි මේ සජ්ජායනාව අප විසින් පවත්වන්නට යෙදෙන්නේ. ඒ සජ්ජායනාව තුළ මෙහි අර්ථය පිළිබඳව වැටහීමක් නැති නිසාම යම් පමණකට හෝ මෙහි අර්ථය පිළිබඳව අපි ටිකෙන් ටික ටිකෙන් ටික සාකච්ඡා කරන්නට අදහස් කරගෙනයි මේ මූලික වශයෙන්ම මේ විදිහට දේශනාවක් සිද්ධ කරන්නේ. පසුගිය ඉරිදා දිනේදී අපි හේතු ප්‍රත්‍ය පිළිබඳව නැතිනම් හේතුපච්චය පිළිබඳව අපි හඳුනා ගන්නට යෙදුනා කුමක්ද හේතු කියලා කියන්නේ එතකොට හේතු ප්‍රත්‍ය වන්නේ කොහොමද කියන එක පිළිබඳව අපි හඳුනා ගත්තා දෙවෙනි ප්‍රත්‍ය ධර්මය තමයි ආරම්මන ප්‍රත්‍ය කියලා කියන්නේ එතකොට අපි යම් කිසි දෙයක් යම් ඵලයක් උත්පාදනය කරන්නට යනකොට ඒ ඵලෝත්පාදනය සඳහා ප්‍රත්‍යවන්නේ ඒකස්වරූපීව නෙමෙයි. විවිධ ස්වරූපයෙන් තමයි ඒ යම් ධර්මයක් උත්පාදනයට ප්‍රත්‍යවීම සිද්ධ වෙන්නේ. කියන්නේ එක විදිහකට නැතුව විවිධ පැතිකඩවල් වලින් ඒ ප්‍රත්‍යවීම සිදු කරනු ලබනවා. අන්න ඒ බඳු ආකාරයට ඒ ඵලයන් ඉපදවීම සඳහා ඒ උපකාර වීම කතා කරනකොට අපිට කතා කරන්න පුළුවන් පැතිකඩවල් තමයි මේ සූවිසි ප්‍රත්‍ය පිළිබඳව අපි කතා කරන්නේ. එතකොට අපි පටිච්චසමුප්පාදාදී මේ ධර්මයන් පිළිබඳව ධර්ම સિદ્ધාන්තයන් පිළිබඳව කතා කරාට ඒ සෑම තැනකම යෙදෙන ප්‍රත්‍ය ධර්මයන් පිළිබඳව අපි අවධානයක් යොමු කරන්නේ නැහැ. අපි මේ ප්‍රත්‍ය නිසා හටගත්ත ධර්මයෝ ප්‍රත්‍ය නිරෝධයෙන් නිරුද්ධ වෙනවා කියලා සාමාන්‍යයෙන් භාවිත කළාට එතකොට මේ ප්‍රත්‍ය සමவாய කියලා කියන්නේ කුමක්ද? ප්‍රත්‍ය නිසා හට ගන්නවා කියලා කියන්නේ කුමක්ද කියන එක පිළිබඳව අපේ අවබෝධය අවමයි. නමුත් මේ ප ဋ ාහන ධර්මයේ තුල අපි යන්නේ ඒ ප්‍රත්‍ය ධර්මතාවයන් පිළිබඳව තමයි මේ විදිහට හඳුනාගන්නේ. ප්‍රත්‍ය ධර්මතාවයන් ප්‍රත්‍යවන්නේ කොහොමද කුමන අවස්ථාවන්ගෙද කියන එකයි දීර්ඝ ලෙස සාකච්ඡා කරන්නේ. නමුත් මෙතනදී සංක්ෂිප්ත අදහසක් විදිහට කෙටි අදහසක් විදිහටයි මේ ප්‍රකාශනය නැතිනම් මේ පැහැදිලි කිරීම සිද්ධ කරන්නේ මෙහි අර්ථය පිළිබඳව යම් අදහසක් ඇතිව සජ්ජායනාව පැවැත්විය යුතු නිසා ආරම්මන ප්‍රත්‍ය පිළිබඳව විග්‍රහ කරනකොට යම් යම් ධම්මං ආරබ්භ යේ යේ ධම්මා uppajjanti චිත්ත චේතසිකා ධම්මා තේතේ ධම්මා තේසං තේසං ධම්මානං ආරම්මන පච්චයේන පච්චයෝ එතකොට මේ ආරම්මන ප්‍රත්‍ය පිළිබඳව සිදු කරන විග්‍රහයේදී ආරම්මණය පිළිබඳව හඳුනා ගන්නට ආරම්මණය කියන්නේ කුමක්ද කියන එක පිළිබඳව අපිට ඒ ඔස්සේ හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. මොකද්ද? යං යං ධම්මං ආරබ්බ යේ යේ ධම්මා උපජ්ජಂತಿ. ඒ කියන්නේ යං යං ධම්මං ආරබ්බ කියලා කියන්නේ යම් යම් ඒ ධර්මයක් අරබයා ඒ යම් ධර්මයෝ උපදිනවා නම් යේ යේ ධම්මා උපජ්ජಂತಿ. ඒ යම් යම් යම් ධර්මයන් අරඹයා යම් කිසි ධර්ම කියන්නේ යම් කිසි ධර්මයක් අරඹයා ඇතන් ධර්මය හට ගන්නවා නම් එය මිශ්‍රිත කරගෙන නැතිනම් ඒ ධර්මය අරඹයා යම් කිසි ධර්මයක උපදිනවා නම් අන්න ඒක ආරම්මණය තමයි ඒක. ඒ ආරම්මන ප්‍රත්‍යයෙන් තමයි ඒක අනිත් දේවල් වලට ප්‍රත්‍ය වෙලා තියෙන්නේ. කියන්නේ යම් කිසි දෙයක් යම් කිසි ධර්මයක් අනෙක් ඊට පස්සේ උපදින ධර්මයන්ට පිහිටා සිටින්නට ප්‍රතිෂ්ඨාව සලසන්නට පිහිටා සිටින්නට ඒ උපස්තම්භක වෙනවා. ඒක අරඹයා තමයි අනික් සියලු දේවල් වල පැවැත්ම සිද්ධ වෙන්නේ. අන්න එතකොට කියන අර ධර්මය අරමුණු කරගෙන තමයි මේ ධර්මතා ටික හටගත්තේ කියලා. මේ කිසිමම සිතක් චෛතසිකාදී ධර්මයක් පවතින්නේ නැහැ යම්කිසි ආරම්මණයක් නොගෙන. එනිසා ආරම්මණයක් ඇතිවම තමයි යම්කිසි සිතක් උපදිනවා නම් උපදින්නේ. එනිසා අපි ලෝකයේ පිළිබඳව කුමන ආකාරයකින් දැනගන්නවා කියලා කිව්වත් ඒ සෑම තැනකම ආරම්මන කෘත්‍ය නැතිනම් ආරම්මණය කියන දේ සිද්ධ වෙනවා. ඒ කියන්නේ ආරම්මන ප්‍රත්‍යතාවය පවතිනවා. එතකොට මේ ආරම්මන ප්‍රත්‍යයන් සිදුවන්නේ කුමන අවස්ථාවකද කියන එක පිළිබඳව අපිට දල අදහසක් මේ ඔස්සේ ගන්න පුළුවන්කම තියෙනවා. රූපායතනං චක්කු විඥාන ධාතුයා තං සම්පයුක්තකානංච ධම්මානං ආරම්මන පච්චයේන පච්චයෝ රූපායතනං රූපායතනය කියන එක චක්කු විඥාන ධාතුයා චක්කු විඥාන ධාතුවට තං සම්පයුක්තකානංච ධම්මානං ඒ කියන්නේ තං සම්පයුක්තකානංච ධම්මානං කියලා කියන්නේ එතන තං කියලා කියන්නේ අර චක්කු විඥාන ධාතුව කියන එකට සම්පයුත්ත කාණං කියලා කියන්නේ සම්ප්‍රයුක්තයි කියන එක. සම්ප්‍රයුක්ත කියලා කියන්නේ එකට යෙදිලා පවතිනවා කියන එකට. එතකොට රූපායතනය රූපායතනය කියලා කියන්නේ අපි දන්නවා අපි බොහෝ සාකච්ඡා කරලා තියෙනවා මේ ඇහැට පෙනෙන වර්ණ රූපය කියන එක තමයි රූපායතනය කියලා කියන්නේ. එතකොට අන්නේ වර්ණ රූපය නැතිනම් රූපායතනය අරමුණු කරගෙන චක්කු විඤ්ඤාණ ඒ කියන්නේ රූපායතනය චක්කු විඤ්ඤාණ ධාතුවට චක්කු විඤ්ඤාණ ධාතුවට සහ ඒහා චක්කු විඥාන සිතේ යෙදිලා තියෙන අනිකුත් චෛතසික ධර්මයන්ට චක්කු විඥාන සිත හා යෙදිලා තියෙන අනිකුත් චෛතසික ධර්මයන්ට ඒ කියන්නේ ඒකත් එක්ක චක්කු විඥාන සිතේ යෙදිලා තියෙනවා පස්ස වේදනා සංඥා චේතනා ආදී මේ අනික් චෛතසික ධර්මය. අන්න ඒ චෛතසික ධර්මයන්ට ආරම්මන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. කොමක්ද? අර රූපායතනේ. රූපායතනය අරමුණු කරගෙන තමයි චක්කු විඥාන සිත පවතින්නේ. එතකොට මේ චක්කු විඥාන සිත හා යෙදිලා තියෙන සියලුම අනිකුත් චෛතසික ධර්ම, කියන්නේ චක්කු විඥාන සිතත් එක්ක එකට එකතු වෙලා එකට යෙදිලා තියෙන සංප්‍රයුක්ත අනිකුත් ධර්ම ටිකත් චක්කු විඥානය ඒ කියන්නේ ඒ රූපායතනය අරමුණු කරගෙන තමයි පවතින්නේ. ඒ නිසා ඒ රූපායතනය ආරම්මන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා චක්කු විඥාන කියන සිතටත් ඒ වගේම චක්කු විඥානය හා සංප්‍රයුක්ත වුණ එකට යෙදුන අනිකුත් ධර්මවලටත් රූපායතනය ආරම්මන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍යවීම සිදු කරනවා. සද්ධායතනං සෝත විඥාන ධාතුය. ඒ විදිහටම සද්ධායතන සද්ධායතනයේ සෝත විඥාන ධාතුය. සද්දය කියන එක සෝත විඥාන ධාතුවටත් ඒ වගේම ඒහා සංප්‍රයුක්ත වුණු අනිකුත් ධර්මයන්ටත් ආරම්මණය බවට පත් වෙනවා. ගන්ධායතනයේ ගහන ඒ ගන්ධායතනයේ ගහන විඥාන ධාතුවටත් ඒහා සංප්‍රයුක්ත වෙන ධර්මයන්ටත් ඒ වගේම රසායතනය ඒ තියෙන જીවහා જીවහා විඥාන ධාතුවට සහ ඒහා සංප්‍රයුක්ත අනිකුත් ධර්මයන්ටත් ඒ වගේම පොට්ටබ්බායතනය කාය විඥාන ධාතුව හා ඒහා සංප්‍රයුක්ත අනිකුත් දේවල් වලටත් ඊට පස්සේ ඒ ටික එකින් එකට පැහැදිලි කරේ නැත්තේ කාලයක් නිසා සහ ඔබට ඒක පර්යායෙන් තේරුම් ගන්න පුළුවන් නිසා රූපායතනං සද්දායතනං ගන්ධායතනං රසායතනං පොට්ටබ්බායතනං මනෝ ධාතුයා තං සම්පයුත්ත කාණංච ධම්මානං එතකොට දැන් මේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන මේ ධර්මයෝ මනෝ ධාතුවට සහ මනෝ ධාතුව හා සංප්‍රයුක්ත වුණ අනිකුත් ධර්මයන්ට අපි දන්නවා අපි ඉගෙනගෙන තියෙනවා ඔබ ශ්‍රවණය කරලා තියෙනවා බොහෝ අවස්ථාවල අපි මේ ගැන කියන නිසා දැන් චක්කු විඥාන සිතට අනතුරුව උපදින්නේ මනෝ ධාතු සිතක් කියලා. එතකොට ඒ චක්කු විඥාන සිතෙන් ගත්ත රූපාරම්මණය අරමුණු කරමින් තමයි ඒ මනෝ ධාතු සිත උපදින්නේ. එතකොට ඒකයි මේ රූපායතන, සද්දායතන, ගන්ධායතන, රසායතන, පොට්ටබ්බායතන මනෝ ධාතුය. මේ මේ මේ ටික ඔක්කොම මනෝ ධාතුයක්. තන් සංපයුක්ත කාණංච ධම්මානං ඒහා සංප්‍රයුක්ත වුණ අනිකුත් ධර්මයන්ටත් ආරම්මන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍යයයි කියලා කියන්නේ. එතකොට චක්කු විඥාන ධාතුවට ප්‍රත්‍ය වුණා මේ රූපායතනේ. එතකොට ඊට පස්සේ හටගන්න මනෝ ධාතු සිතට අරමුණු උනේ කුමක්ද? ඒක අරමුණු කරගෙන පවතින්නේ අර චක්කු විඥාන සිතෙන් අරමුණ කරගත්ත රූපායතනේ. චක්කු විඥාන සිත උපදින්නට අරමුණු කරගත්ත රූපායතනය තමයි ඒ මනෝ ධාතු සිතෙන් ආරම්මණය බවට පත් කරගත්තේ. ඊට පස්සේ සබ්බේ ධම්මා මනෝ විඥාන ධාතුයා තන් සංපයුත්ත කාණංච ධම්මානං ආරම්මන පච්චේන පච්චය. සියලුම ධර්මයෝ මේ රූපාරම්මන ආදී මේ දේවල් උනත් අර මනෝ ධාතු සිතෙන් ඔසවා තබන දේ උනත් ඒ ආදී සියලුම ධර්මයෝ මනෝ විඥාන ධාතුයෙන් වෙන්නේය. ලෝකේ ඕනෑතරම් දේවල් තියෙනවා නම් යම් ධර්ම ධර්මයන් කියලා කොටසක් අපි කතා කරනවා නම් ඒ සියලුම දේවල් මනෝ විඥාන ධාතුයෙන් විඤ්ඤයයි. මනෝ විඥාන ධාතුයෙන් විඤ්ඤයයි. එතකොට මනෝ ධාතුවෙන් මනෝ විඥාන ධාතුවෙන් විඤ්ඤයයි කියලා කියන්නේ මනෝ විඥාන ධාතුවෙන් ඒ ධර්මය අරමුණු කරන්නට පුළුවන්කම තියෙනවා. එතකොට අර රූපායතන, සද්ධායතන, ගන්ධායතන, රසායතන, පොට්ටබ්බායතන ආදී ඒ ආයතන ධර්මයන් මනෝ ධාතු ආදී ඒ සිත් තුනත් ඒ වගේම ඒහා සංප්‍රයුක්ත අනිකුත් චෛතසික ධර්මයන් උනත් අරමුණු කිරීමේ හැකියාව මනෝ විඥාන ධාතුවට තිබෙනවා. ඒ නිසා මනෝ විඥාන ධාතුවට අර සියලු ධර්මයන් ආරම්මන ප්‍රත්‍ය විදිහට ප්‍රත්‍ය වෙනවා. එතකොට මනෝ විඥාන ධාතුව පවතින්නේ අර ආරම්මන ප්‍රත්‍ය නිසා. මනෝ විඥාන ධාතුව පවතින්නේ අර ධර්මයන් පිළිබඳව අරමුණු කරන ස්වභාවය නිසා තමයි පවතින්නේ. එතකොට මෙන්න මේ විදිහට යම් යම් ධම්මං ආරම්භ යම් යම් ඒ ධර්මයන් ආරම්භයා ඒ යම් කිසි ධර්මයෝ උපදිනවා නම් අන්න ඒ සියලු තැනකදී මේ ආරම්මන ප්‍රත්‍ය භාවිත වෙනවා. ආරම්මන ප්‍රත්‍ය යෙදෙනවා. ඒකයි යම් යම් ධම්මං ආරම්භයේ යේ ධම්මා uppajjanti චිත්ත චේතසිකා ධම්මා. යම් ධර්මයක් අරඹයා ඒ යම් ධර්මය උපදිනවා නම් ඒ චිත්ත චිත්තචෛසික ආදී ධර්මය උපදිනවා නම් තේතේ ධම්මා ඒ චිත්තචෛසික ආදී ධර්මය ඒ තේසං තේසං ධම්මානං ආරම්මන පච්චේන පච්චයෝ ආරම්මන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍යභාවයටපත් වෙනවා ඒ දේ උපදවන්නට අරමුණු වීම වශයෙන් එතකොට මෙන්න මේක තමයි ආරම්මන ප්‍රත්‍ය කියලා කියන්නේ. ඉතින් මේ ආරම්මන ප්‍රත්‍ය පිළිබඳව අපි කතා කළාත් අපිට මේක බොහෝ ණය ක්‍රමයන්ගෙන් බොහෝ ආකාරයන්ගෙන් කතා කරන්නට පුළුවන්කම තිබෙනවා. අපි පළවෙනි දවසේ කිව්වා මේ ප ဋ ාණ ප්‍රකරණය අභිධර්ම මාතිකා විදිහට කුසල ධම්මා අකුසල ධම්මා අභ්‍යාකත ධම්මා කියන මේ මාත්‍රිකා විදිහටයි කතා කරන්නේ කියලා. එතකොට දැන් අරමුණු වීම පිළිබඳව කතා කරනකොට අපිට මේ අපි මෙතනදී මේ සජ්ජායනා කරන මේ අරමුණු ආරම්මන ටික වගේම අපිට කතා කරන්නට පුළුවන්කම තියෙනවා. කුසල ධර්මය කුසල ධර්මයකට ආරම්මන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. කුසල ධර්මය කුසල ධර්මයකට ආරම්මන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. කුසල ධර්මය අව්‍යාකෘත ධර්මයකට ආරම්මන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. අකුසල ධර්මය කුසල ධර්මයකට ආරම්මන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. අකුසල ධර්මය අකුසල ධර්මයකට ආරම්මන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. අකුසල ධර්මය අභ්‍යාකෘත ධර්මයකට ආරම්මන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. අභ්‍යාකත ධර්මය කුසල ධර්මයකට ආරම්මන ප්‍රත්‍යයෙන් ප්‍රත් වෙනවා. අභ්‍යාකට ධර්මය අකුසල ධර්මයකට ආරම්මන ප්‍රත්‍යයෙන් ප්‍රත් වෙනවා. අභ්‍යාකට ධර්මය අභ්‍යාකට ධර්මයකට ආරම්මන ප්‍රත්‍යයෙන් ප්‍රත් වෙනවා. මෙන්න මේ ආදී ලෙස අපිට මේ ආරම්මන ප්‍රත්‍ය පිළිබඳව අපිට තවත් බොහෝ ප්‍රභේදයන් ඔස්සේ අපිට සාකච්ඡා කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අරමුණු වීම කියන එක අපි මෙතනදී රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ පොට්ටබ්බ මේ ආයතනයන් අරමුණු කිරීම වශයෙන් අපි කතා කරන්නේ. එතකොට මේ අරමුණු වීම කියන එක ඔස්සේ අපි කතා කරගෙන යනකොට අර මාතිකා විදිහට විස්තර වෙන කුසලා ධම්මා කුසලා ධම්මා ව්‍යාකතා ධම්මා කියලා අභ්‍යාකතා ධම්මා කියලා අපි විස්තර කරපු ඒ පරයයන් විමසා බැලීමේදී පින්නතුනේ අපිට පුළුවන් විශාල ප්‍රදේශයකට අර විදිහට බෙදා දක්වමින් කතා කරන්න මොකද්ද කුසල ධර්මයක් කුසල ධර්මයකට ආරම්මන ප්‍රත්‍ය විදිහට ප්‍රත්‍ය වෙනවා කියලා කියන්නේ. ඒ මොන වගේ අවස්ථාවලද? කොහොමද කුසල ධර්මයක් නැවත අකුසල ධර්මයකට ආරම්මන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙන්නේ කියලා. මොකද මේක පොදු දෙයක්නේ අපි මේ කතා කළේ. කියන්නේ යම්කිසි ධර්මයක් ඊට පෙර පිදුණු ධර්මයක් අරඹයා පවතිනවා නම් ඒක තමයි ආරම් ඒ කලින් ඒ අරමුණු කරපු දේ ආරම්මන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා කියලා කිව්වේ. ඒකට අන්න ඒ ආරම්මනතාවය පච්චේතාවේ කතා කරනකොට අපිට මේ වගේ ගොඩාක් ප්‍රදේශයන් තුලින් කතා කරන්නට පුළුවන්කම තිබෙනවා. ඉතින් ආරම්මන ප්‍රත්‍ය තුල ඔබ සජ්ජායනා කරන්නේ අන්න ඒ බඳු වූ ධර්මතා විශේෂයක්. එතකොට ආරම්මන ඥානජාත චබ්බන්න රන්සි භාසුරං ආරම්මන ඥානෙන් උපන් ඒ ආරම්මන ආදී දේවල් මෙනෙහි ආරම්මන ප්‍රත්‍ය ධර්මයේ පිළිබඳව මෙනෙහි කිරීමෙන් ඒ ප්‍රඥාවෙන් උපන් චබ්බන්න රාසි භාසුරං සවනක් ගන බුද්ධරශ්පීන් විහිදවන සබ්බදස්සාවී වූ බුදුරජාණන් වහන්සේ වන්දනා කරමි කියලයි බුදුරජාණන් වහන්සේගේ ස්වයම්භූ ඥාණයෙන් අවබෝධ කරගත්ත ඒ උත්තරීතර ධර්මයේ පිළිබඳව ඔබ මෙනෙහි කරමින් තමයි මේ සජ්ජායනාව සිදු කළ යුතු වෙන්නේ එතකොට තමයි ඒක નિවරදිව ඔබ සිද්ධ කළා වෙන්නේ. ඒ නිසා ඔබ ධර්ම කාරණාව පිළිබඳව ඔබේ අවධානය යොමු කරමින් ඒ ධර්ම අධිෂ්ඨානයකට සුදුසු වෙන පරිදි ඔබේ හිත ශක්තිමත් කරගන්නවා වගේම ඒ බුදුරජාණන් වහන්සේ පිළිබඳවත් උද්ධානුස්සතිය පැත්තට නැඹුරු වෙන විදිහටත් ඔබේ මානසිකාරයේ පවත්තමින් මේ සඳහා සත්‍යයනාව සඳහා සම්බන්ධ වන්නට කියලා ඔබට සිහිපත් කරනවා. Thank you.